දැන් මේ විතර මේ කතාවල ප්‍රශ්නයක් තියෙනවා. මේ මීට ඉස්සෙල්ලත් මේ ප්‍රශ්න අහලා තිබුණා උග දෙනෙක්. මේ ඒතං සන්තං ඒතං පනීතං කියන මේ ගාථා රත්නය බුදු පියාණන් වහන්සේම දේශනා කරපු නිවන් මාර්ග සිහි කරන උත්තම ගාථා කොටසක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන්නේ මේ නිවන් මාර්ග පිළිබඳව සීකරන නිවනේ ආනිසංස බලන ක්‍රමී. ඉතලා වනහලා මෙහෙම තේරුම් අරගෙන මේ රාගගිනි ආදී 11 කින්නෙන් ඇවිලෙන. ಜಾති මේ වනේ ලෝකයේ මේකෙන කියලා දැනගත්තාට පස්සේ ওই ලෝකයෙන් නිවි සැනසී ගියා නම් ওই සියලු දුක් වලින් නිදහස් නේද කියලා. ධර්ම අදිෂ්ඨානයන් නැහන ධර්මයේ නිගමනයක් එනවා. ඒ නිගමනයේ ආපු කෙනාට ලෝකේ යමක් සාන්ත විය යුතුද ප්‍රණීත විය යුතුද හේතු ඇතුව අන්න ඒක දැක්කා වෙනවා. දැකලා පස්සේ ඔහු දකිනවා මොකද්ද සාන්ත නිවන. අන්න ඒ නිවන තමයි සාන්ත ඒතං සාන්තං. එයයි ප්‍රණීත ඒතං පනීතං. ඒ මොකද්ද තවත් විග්‍රහ කරනවා යත් ඉදං යදිදං. සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංඛාර සමතයක් ඇද්ද? සබ්බූපදී පටිනිස්සග්ගෝ මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල පිළි නොගැන්මක් ඇද්ද? එවන් ඉවත් වීමක් ඇද්ද? තණ්හාක්කයෝ මේ තෘෂ්ණාව ක්ෂය කර දැමීමක් ඇද්ද? විරාගෝ මේ රාගයන්ගෙන් වෙන්වීමක් ඇද්ද? නිරෝධෝ මේ ලෝක රෞද්‍රත්වයෙන් නික්ම යාමක් ඇද්ද? නිබ්බානන්ති මේ සියලු බැඳීම් වලින් ඉක්මීමක් ඇද්ද? මෙන්න මේ තමයි සාන්ත වූ ප්‍රණීතෝ නිවන. ඕක සිහි කරනවා. නිවන සිහි කිරීම මාර්ගඵල අවබෝධයට ප්‍රධාන රුකුලක් වෙනවා. ඉතින් ඒක ගන්න ඕනේ. ඒක හොඳ බුද්ධ දේශනාවක්. නමුත් මේ තවත් මේ ගාතාවක් මේ নমස්කාර පාටිය විරුද්ධව පද හදාදා කියප එකක් මේ මෑත කාලෙක ඉඳන් අරන් එනවා. මේවා නම් කිසිම තැනක මම දැකපු තැනක නැහැ. මේ જાතියේ සෙත් පිරිතකවත් සෙත් ගාතාවකවත් තියෙන තැනක්. මේක එක හාමුදුරුවන්ට හම්බෙලා ඒ හාමුදුරුව සෙත් පිරිතක් කියලා 108 වතාවක් කියා තියෙනවා. එක පාරට සිවුර ගිනි ගත්තා. හාමුදුරුවෝ සිවුර කල්ලා දාලා පෑන්නා. නැන්නම් මැරෙනවා පිච්චිලා. දැන් මේක සෙත් වදින කල්ලා හාමුදුරුවන් සිවුර ගිනි ගන්නේ මොනතරම් භයානකද? ඉතින් මේක කියා තියෙන මේ එක එකනා කියන මේ මහා සෙත් පිරිදක් සෙත් ගාතාවක් කියලා. සෙත් ගාතාවක් කියන හිඳ තමයි හාමුදුර මේක කියන්න පටන් ගත්තා. හාමුදුරන්ට හම්බුනේ 100 බිරිනකොට ඇඳගෙන හිටපු සිවුර ගිනි ගත්තා. එහෙනම් මේක වස්මිසා සෙත් කොයින්නේ? මේ කවුරු හදනේවද කොහෙන් ගේනේවද කියන්න දන්නේ නැහැ. මෙහෙම දේවල් තවත් තියෙනවා. මේ බුදුදහමේ උත්තරීතර වන්නා වූ ගාථාවල පද වෙනස් කරලා විවිධ ශාපකරණේ වහදනවා. කියන්නවත් හොඳ නැති දේවල් තියෙනවා මේ සබ්බපාපස ගාථාව කියන උත්තරීතර ගාථාව. අති දුර්ලභ වූ බුදු පියාණන් වහන්සේලාගේ මහා අනුශාසනාව. මේ ගාථාව වෙනස් කරලා මහා ශාපයක් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වාගේ පද බැඳලා හදනෙවුම් අසත්පුරුෂකමල හදලා කාට හරි වින කරනවා. කපන්න හැදුවල කපා ගන්නවත් බෑ. මොකද ඒක රතින සාපිච්චර බලවත්. ඉතින් මෙහෙම දේවල් තියෙනවා. ඉතින් මේවා මොකද්ද කියලා අපිට කියන්නවත් බෑ. මේ ගාතාව නිකන් බැලුවත් මට නම් පේන්නේ මේක මා ගිනි ගොඩක් කියලාම තමයි. මේක සම්බන්ධයක් මට නම් පේන්නේ නැහැ සාන්තිය විහිදෙන බවක්. නමුත් ඉන් කොහෙන් ආපු එකක්ද දන්නේ නැහැ මට කීප වතාවක් මේවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ලැබිච්ච අත්දැකීම තමයි මම ඔය එක හාමුදුරනේ මේක පාඩම් කරගෙන කියන්න කියලා වෙච්ච සිද්ධිය තමයි මම ඔය කිව්වේ. ඉතින් මේ වැඩක් නැති අපි නොදන්නේ අහ කර දාලා දන්න තේරෙන ඉවර ගන්න. එක එකනා කිව්ව පළියට භාවිතා කරන්න යන්න එපා. බෝම්බිය සෙල්ලම් බඩුවක් කියලා ගෙනත් දීලා යන්න පුළුවන්. එකපාරට සෙල්ලම් කරන්න ළමයිට දෙන්න එපා. ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේ මේ වගේ විකෘති කරලා දුන්නාම ඒවැ මහ විනාශයන් සිද්ධ වෙනවා. එහෙම ක්‍රමවේද තියෙනවා. මේ වගේ දේවල් වල අපිත් අත්දැකීම් තියෙනවා මම මේ වෙලාවේදී කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඒවා මෙතන අදාළ නැහැ. <coughs> ඉතින් ඒකයි කිව්වේ මේ වගේ දේවල් ගැළපෙන්නේ නැතිව ගන්න අවශ්‍ය නැහැ. මේ ධර්මානුකූල පැත්තක තියෙන දේ විතරක් ගන්න. දැන් ඔය নমස්කාරී විකෘති කරලා කියන ඒවා ගන්න එපා.